තෙරුවන් සරණයි මුළු ලෝකෙම පිළිකුල් කරන වැරැද්දක් තියෙනවා මේ ලෝකෙ කොයිතරම් වැරදි තිබුණත් මුළු ලෝකෙටම ඔබව එපා වෙන ලෝකෙටම ඔබව පිළිකුල් සහගත වෙන ඔබව ආශ්‍රය කරන්න හිතෙන්නේ නැති වැරැද්දක් තියෙනවා. මොකක් වෙන්නේ නැද්ද? මං ඒකට පුංචි කතාවක් එක්කම උදාහරණයක් එක්කම ඔබට ඒක පහදලා දෙන්න පටන් ගන්නම්. එක්තරා චරිතයක් ගැන මට දැනගන්න ලැබුණා. මොන විදිහේ වැරැද්දක් කරලා වුණත් ඒ චරිතයේ ස්වභාවයක් තිබිලා තියෙනවා නිවැරදි වෙන්න බොරු කියනවා. රවටනවා. බොරුවෙන් තමන් කරපු වැරැද්ද වහලා සාධාරණීකරණය කරන්න හදනවා. බොරු කියලා කියලා කියලා බැරිම වුණොත් අන්තිමේදී තවත් කියන්න බොරුවක් නැති වුණොත් අන්න එතනදී විතරක් සමහර විට ඇත්ත කියනවා නැත්නම් නිහඬ වෙනවා. ඉතින් මේ චරිතය මට මුණ ගැහුණු දවසක මම ඇහුවා ඇයි එහෙම කරන්න කියලා. එතකොට ඒ චරිතය දුන්න උත්තරේ තමයි අපි වැරැද්දක් කළාම එක සැරේම ඒක බාර ගන්න හොඳ නැහැ. බොරු තමයි මුලින්ම කියන්න ඕනේ. බොරු කියන්න ඕනේ. ඒක තමයි කළ යුතු. එකපාරටම ඇත්ත කියන්න හොඳ නැහැ. බැරිම වුණොත් විතරක් ඇත්ත කියනවා. මේ තමයි ඒ චරිතය දුන්නු පිළිතුර. ඉතින් ඔබට හිතා ගන්න පුළුවන්ද ඒ මනසේ ස්වභාවය? ඇත්තටම ඒ චරිතයට තේරෙන්නේ නැහැ ඔහු බොරු කියලා කියලා කියලා තමන් කළ වරද වහගන්න සෑහෙන උත්සාහ කරලා අන්තිමේදී බැරිම තැන ඇත්ත කියනකොට ඔහු ඇසුරු කළ අයගේ හිතේ ඒ චරිතය ගැන තිබුණු විශ්වාසය සෑහෙන දුරට paludu වෙලා සෑහෙන දුරට විශ්වාසය බිඳිලා ගිහිල්ලා ඒ චරිතය ගැන අතිශයින් පහත් පිළිකුල් හැඟීමක් ඇසුරු කරන අයගේ හදවත්වල ඇති වෙලා නැවත හදන්නවත් බැරි විදිහට ඔහුට ඒ වගේ චරිතවලට ඒ දේවත් අඩුගාණි තේරෙන්නේ නැහැ. ඉතින් ඔබ කැමතිද මේ වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න? මේ වගේ කෙනෙක් හිතවතෙක් විදිහටවත් ආශ්‍රය කරන්න. යාළුවෙක් විදිහටවත් ආශ්‍රය කරන්න. ඥාතියෙක් වුණත් ඔබ කැමතිද? ඔබ කැමති නෑ. ඇයි ඒ? දැන දැන ලැජ්ජාවක් නැතුව බොරු කියන මෙන්න මේ කාරණයට ඔබේ හිතේ තියෙන පිළිකුලක්. ඔබ කැමති නෑ. මෙන්න මේක තමයි මුළු ලෝකෙම පිළිකුල් කරන වරද. මුළු ලෝකෙම අප්‍රසන්න කරන ප්‍රතික්ෂේප කරන වරද. ඇත්තටම ඇයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා දැන දැන ලැජ්ජාවක් නැතුව බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ කියලා දේශනා කළා. ඇත්තටම ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ සත්තු මරණ කෙනාට, හොරකම් කරන කෙනාට, කාමයේ වරදවා හැසිරෙන කෙනාට, මත්පැන් මත්ද්‍රව්‍ය ගන්න කෙනාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ කියලා කොහෙවත් කියලා නැහැ. කොහෙවත්ම සඳහන් වෙන්නේ උන්වහන්සේ දේශනා කළ එකම දේ බොරු කියන කෙනාට දැන දැන ලැජ්ජාවක් නැතුව බොරු කියන කෙනාට මේ ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ. ඇත්තටම ඇයි මෙහෙම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ? ඒකට හේතුව තමයි බොරු කියන්න පුරුදුණු කෙනාට අනුන්ව රවටන්න පුරුදුණු කෙනාට ලැජ්ජාවක් නැතිව දැන දැන බොරුවෙන් ජීවත් වෙන පුරුදුණු කෙනාට මොන වරද කළත් මම ඒක කළේ නෑ කියලා කියන්න පුළුවන් හැකියාව තියෙනවා. කිසිම ලැජ්ජාවක් බයක් පැකිලීමක් ඒ මනසට එන්නේ නෑ. මම අර කලින් සඳහන් කළ චරිතය වගේ. ඒ වගේ චරිත මේ ලෝකෙට බිහි වෙන්න යන්නේ නිසයි. ඒ අයගේ මනස බොරුවට ඇබ්බැහි වෙලා තත්ත්වාරෝපිත වෙලා. ඒ අය හිතනවා එහෙම කළාම Tamanට වාසියක් වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඇයි මිනිස්සු මේ තරම්ම මේ විදිහට බොරු කියන්නේ? Taman කළ වැරදි වහන්නේ. හේතුව තමයි ඒ අය සත්‍ය කියන කාරණයට, ඇත්ත කියන කාරණයට සත්‍යයට බයයි. සත්‍යයට මුහුණ දෙන්න තරම් පෞරුෂයක් ඒ අයගේ හදවත්වල නැහැ. සත්‍ය කියන දේ Tamanට හානි කර දෙයක් කියලා තමයි ඒ අය හිතන්නේ. නමුත් ඔබ දන්නවද සත්‍ය කතා කරන අයට මුළු ලෝකෙම බය වෙනවා. සත්‍ය කතා කරන කෙනාගේ පෞරුෂය ඉදිරියේ, ධෛර්යය ඉදිරියේ අනිත් අයට හිට ගන්නවත් ශක්තිය එන්නේ නැහැ. අනිත් අයට ඍජුව ඒ අයගේ මූණ දිහා බලන්නවත් ශක්තිය එන්නේ නැහැ. ඒ අය අතින් වරදක් වුණත් ඒ වරද වරද්දක් හැටියට බාර ගන්න ගතිය. ඒ වරද්ද බොරුවෙන් වහන්නේ නැති ගතිය. ඔව් මගේ අතින් වැරැද්දක් වුණා කියලා බාර ගන්න මිනිස්සෙක් ඉදිරියේ අනිත් අය නිරුත්තර වෙනවා. නිහඬ වෙනවා. ඒ තරම් ශක්තියක් තියෙනවා මේ වරද බාර ගැනීම තුල. බොරුවෙන් නොවැසීම තුල. ඇත්තටම මේක දන්නේ නැති අය බොරු කියන්න උත්සාහ කරනවා. බොරු කියනවා, බොරුවට බැහැ වෙනවා. ඒ අය හිතන්නේ ඒකෙන් Tamanට වාසියක් වෙයි කියලා. නමුත් ඒ අය දන්නේ නැහැ මුළු ලෝකෙම ඒ අය පිළිකුල් කරන්න පටන් ගන්නවා කියලා. මේ ලෝකෙ කිසිම කෙනෙක් ඒ අයව විශ්වාස කරන්නේ නැතුව යනවා. නමුත් ඒ චරිතයට එහෙම දේවල් පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ෂණිකව අර පුරුද්දට අනුව කටයුතු කරනවා. ඒ වගේම තවත් පැතිකඩක් තියෙනවා. මේ බොරු කියන අය ගොඩාක් වෙලාවට බොරු කියන්නේ Taman ළඟින් මාශ්‍රය කරන අයට. Taman ප්‍රියමනාප අයට. තමන්ගේ ළඟම අයට තමයි බොරු කියන්නේ. දුරින් ඉන්න අයට බොරු කියනවා ගොඩාක් අඩුයි. ඉතින් මේ චරිත මේ වගේ අය දන්නේ නැහැ. තමන්ගෙම අයට, තමන් ළඟින්ම ඉන්න අයට බොරු කිව්වම වෙන්නේ මොකක්ද කියලා. ඔබට දැනෙනවද මොකක්ද වෙන්නේ කියලා? ඒ අය මුළු ජීවිත කාලෙම ජීවත් වෙන්න තෝරගත්තු අය, තමන්ගේ ළඟින්ම ඉන්න තෝරගත්තු අයට බොරු කිව්වහම, ඒ අයව රැවටුවාම මේ බොරු කියන කෙනාට මුළු ජීවිත කාලෙම විඳවන්න වෙනවා. ඒක එයාට අමතකයි. මොකද අපි සතුටින් ජීවත් වෙන්න තෝරගෙන තියෙන්නේ අපි ළඟින්ම ඉන්න අය එක්ක. ඉතින් අපි ඒ අය එක්ක තමයි හොඳින් ජීවත් වෙන්න ඕනේ. එයාලව තමයි එයාලට තමයි අපි වැඩිපුර අවංක වෙන්න ඕනේ. ඉතින් ඒ අයගේ හිතේ තමන් ගැන විශ්වාසයක් නැති වුනාම තමන් ගැන ඒ අයගේ හිතේ තියෙන විශ්වාසය paludu කළාම ඔබට මොකද වෙන්නේ? තමන්ට මොකක්ද වෙන්නේ කියලා හිතන්න තරම්වත් මේ බොරු කියන අයට හැඟීමක් එන්නේ නැහැ. ඒ ගැන හොඳට හිතලා බලන්න. ඉතින් මේ බොරු කියන එකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද ඇත්තටම? අපිට යම්කිසි වෙලාවක සිහිය නැතිවීමෙන් යම්කිසි කෙලෙස් වලට යටවීමෙන් අපි බොරු කිව්වොත් බොරු කියන ගතිය තියෙනවා නම් මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? තියෙනවා. ඒකට මම උපක්‍රම කිහිපයක් කියන්නම්. එකක් තමයි මම මේ මුලින් සඳහන් කළ විස්තරය හදවතටම දැනෙන විදිහට තේරුම් ගත්තොත් ඒ ටිකම ඇති ඔබට මේ වරදින් අත මිදෙන්න. මොකද දන්නවද? බොරු කියන අය කපටිකමටත් පුරුදු වෙනවා. මොකද බොරුවෙන් කරන්නේ අනිත් අය රවටන එකනේ. එතකොට කපටිකමට ස්වභාවයෙන්ම වැටෙනවා. කපටි කියන්නේ ඒ අය අහිංසක නෑ. අහිංසකකමට තියෙන විරුද්ධ ගතිය තමයි කපටිකම. ඉතින් ඔබට මේ මුලින් සඳහන් කළ කාරණා ටික හදවතට දැනෙන්න තේරුම් ගත්තොත් ඔබ ටිකෙන් ටික අහිංසක වෙන්න පටන් ගනීවි. එතකොට ඔබ ස්වභාවයෙන්ම බොරුවෙන් අයින් වේවි. ටිකෙන් ටික අයින් වේවි. තවත් කාරණයක් තියෙනවා අපිට මේ බොරුවෙන් අත මිදෙන්න. ඇත්තටම ගොඩක් අය බොරු කියන්නේ තමන්ගේ වැරදි වහගන්නනේ. ඉතින් තමන්ගේ වැරදි වහගන්න බොරු කියනවා නම් ඔබ කොහොමද ඒ වැරදි හදාගන්නේ? ඔබට අවශ්‍ය නිවැරදි වෙන ජීවිතයක් හදාගන්න නම් ටිකෙන් ටික වැරදි අඩු කරගන්න ජීවිතයක් හදාගන්න නම් අපිට වැරද්දක් හදාගන්න පුළුවන් ඒ වැරදි වැහුවොත් නෙමෙයි. ඒ වැරදි පාරගත්තොත්. ඉතින් ඔබට අවශ්‍ය තමන්ගේ වැරදි වහන්න බොරු කියලා අනිත් අයගේ හිතේ තමන් ගැන පිළිකුලක් ඇති කරලා අනිත් අය අතර පිළිකුල් සහගත චරිතයක් වෙලා තමනුත් විඳවන චරිතයක් වෙලා ජීවත් වෙන්නද නැත්නම් සත්‍යයෙන් ජීවත් වෙලා සත්‍ය ප්‍රකාශ කරලා තමන්ගේ තත්වයක් රැකගෙන තමන් ගැන අනිත් අයගේ හිතේ තියෙන විශ්වාසයත් තහවුරු කරගෙන තමන්ගේ අතින් උන වැරද්දත් හදාගෙන ජීවත් වෙන එකද ඔබේ අතේ තමයි තීරණය තියෙන්නේ. තවත් කාරණයක් තියෙනවා අපිට මේ බොරුවෙන් ගැලවෙන්න පුළුවන්. ඒ තමයි ගොඩක් වෙලාවට මේ බොරු කියන අයට සමාව ගැනීමේ ගුණය ඇත්තේම නැති තරම්. අර මමින් මම මුලින් සඳහන් කළ චරිතයටත් එහෙමයි. බොරු කියලා කියලා කියලා අන්තිමේදී බොරු කියන්න පැත්තක් නැහැ. සත්‍ය හෙළි වෙලා ඉවරයි. ඒත් නිහඬව ඉන්නවා. ඊටාම කපටි විදිහට සමාව ගන්නවත් හිත නැමෙන්නේ නැහැ. ඒ වැරද්ද පෙන්නුවාම බොරු කියලා කියලා ඒක වහලා බැරි වුණාම ඊටාම කපටි දරදඬු විදිහට නිහඬව ඉන්නවා. මේවා ඊටාම පිළිකුල් සහගත චරිත ලක්ෂණ. තමන්ගේ වැරද අහුවෙලා කියලා දැන දැනත්. ඉතින් ඒකට සමාව අරගෙන හදවතින් මේකෙන් අත මිදෙන්නේ අයට උවමනාවක් නැහැ. ඉතින් ඇත්තටම අපි මිනිස්සුනේ. අපේ අතින් වැරදි වෙනවා. ඒක ස්වභාවිකයි. මොකද අපි අධ්‍යාත්මික ගමනක යනවා නම් එහි කෙලවරටම යනතුරු අපිට අපිට වරින් වර සිදුවෙන වැරදි වලින් නැවත නැවත නැගිටිමින් තමයි මේ ගමන යන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වභාවය තේරුම් අරගෙන වරදක් වුණොත් සමාව ගැනීමේ නිහතමානීකම ඔබට හදාගන්න පුළුවන් මේ වැරදි වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක්. විය යුත්තේ ඒ වැරදි බාර ගැනීම කියන මානසිකත්වය ඔබට හදාගන්න පුළුවන් නම් බොහෝ දුරට බොරුවෙන් අත මිදෙන්න හැකියාව තියෙනවා. ඒ සමාව ගැනීම තුල තියෙන සැනසීම, සැහැල්ලුව ඔබ අත්දකලා නැත්නම් උත්සාහ කරන්න එක වතාවක් මේ සමාව ගැනීම ඔබට දැනෙන සහනය ඔබට හිතා ගන්න බැරි වේවි. ඔබේ මනසේ තියෙන ලොකු බරකින් ඔබ නිදහස් වෙනවා. ඔබ ඇසුරු කරන අයගේ හිතත් සැහැල්ලු වෙනවා. ඔබලාගේ සම්බදතා තහවුරු වෙනවා. විශ්වාසය රැකෙනවා. තවත් ක්‍රමයක් තියෙනවා අපිට මේ බොරු කියන එකෙන් ගැලවෙන්න. ඒ තමයි ඔබ ඔබට ආදරේ නැත්නම් ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්නේ නැත්නම් ඔබට ඔබව වටින්නේ නැත්නම් ඔබ වැරදි කරાવી. ඔබ බොරු කියාවි. ඉතින් යම්කිසි මොහොතක ඔබ ඔබට ආදරය කරන්න පටන් ගත්තොත් ඔබ ඔබත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබට ඔබේ වටිනාකම දැනෙන්න ගත්තොත් ඔබට හානි වෙන දේවල් ඔබ කවදාවත් කරන එකක් නැහැ. අනිත් අය අතරේ පිළිකුල් සහගත චරිතයක් බවට ඔබ පත් කර ගන්නවා නම් ඔබවම ඒ කියන්නේ ඔබ ඔබට ආදරේ නැහැ. ඔබේ වටිනාකම ඔබට තේරිලා නැහැ. අනිත් අය අතරේ පිළිකුල් සහගත චරිතයක් බවට පත් කරගන්න එපා. ඔබ ගැන තියෙන විශ්වාසය paludu කරන්න එපා. ඔබ එහෙම කරනවා නම් ඔබ ඔබ කවුද කියලා හඳුනගෙන නැහැ. මතක තියාගන්න මුළු ජීවිත කාලෙම ඔබට ජීවත් වෙන්න තියෙන ඔබත් එක්ක. ඔබ මෙහෙම කළොත් ඔබ තනි වුණු වෙලාවට ඔබට විඳවන්න වෙනවා. තව බොහෝ විපාක තියෙනවා. මේ තනිව ඉද්දි හරි පිරිසක් එක්ක ඉද්දි හරි මනසින් අර තමන් කරපු වැරදි ගැන අනුන් රැවටපු දේවල් මතක් වෙද්දි විඳවන්න වෙන මානසිකත්වය දරා ගන්න හරිම අමාරුයි. ඉතින් ඔබ විඳවන්න වෙන දේවල් කරනවා කියන්නේ ඔබ ඔබට ආදරේ නෑ කියන එක. ඉතින් ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න ඔබට බොරුවෙන් අත මෙදෙන්න පුළුවන් වේවි. තවත් උපක්‍රමයක් තියෙනවා. ඔබට ඔබ ගැන විශ්වාසය නැහැ. ඒකයි ඔබ බොරු කියන්නේ. ඔබ අතින් වරදක් වුණාට පස්සේ ඒ වරද්ද බාරගෙන ඒකට මූණ දෙන්න තරම් ඔබ ගැන විශ්වාසය නැහැ. ඉතින් ඔබ ගැන විශ්වාසය හදාගන්න ඕනේ. තමන් ඇත්ත කිව්වා කියලා තමන්ට මේ ජීවිතේ අහිමි වෙන්න මහ ලොකු දේවල් නැහැ කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. මොකද මොනව නැති වුණත් තමන්ට තමන් ඉන්න බව විශ්වාස කරන්න. තමන්ට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් බව විශ්වාස කරන්න. බොරුවෙන් මුලා වුණු බොරුවට ආවඩන තමනුත් බොරුවට ඇබ්බැහි වෙලා ඉන්න, තමන් වගේම බොරුවෙන් ජීවත් වෙන පිරිසක් වට කරගෙන ජීවත් වෙන එකට වඩා සත්‍ය එක්ක තනි වෙන එක හොඳ බව මතක තියාගන්න. මේ සත්‍ය එක්ක තනි වෙන්න තරම් පෞරුෂයක් ධෛර්යයක් නැති මිනිසු තමයි ඇත්තටම බොරුවෙන් කපටිකමින් ජීවත් වෙන්නේ. ඉතින් ඔබ බලන්න ඔබට පුළුවන් ද සත්‍ය එක්ක තනි වෙන්න තරම් ශක්තියක් තියනවද කියලා බලන්න. විශ්වාස කරන්න තමන්ව. තමන්ට තමන් ඉන්න බව. තවත් උපක්‍රමයක් තියෙනවා. ඔබ අහලා ඇති සමහර විට මහ බෝසතාණන් වහන්සේලා සංසාරේ පාරමී පුරාගෙන එන ගමනේදී උන්වහන්සේලා සසරේදී කවමදාවත් නොකරන වරද්දක් තියෙනවා. මොන වැරදි කළත් උන්වහන්සේලා මේ වැරද්ද කරන්නේ නැහැ. ඒ තමයි මෙන්න මේ බොරුව. උන්වහන්සේලා බොරු කියන්නේ නැහැ, බොරු කරන්නේ නැහැ, ලෝකයේ බොරුවෙන් රවටන්නේ නැහැ. ඇත්තටම ඇයි ඒ? මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් කියන්නේ ලෝකේ සත්‍ය දකින්න හොයාගෙන සත්‍ය දකින්න යන ගමනක යන කෙනෙක්. සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරන්න යන කෙනෙක්. ලෝකේ සත්‍ය දැනගෙන ලෝකයට ඒ සත්‍ය ප්‍රකාශ කරන්න යන කෙනෙක්. ඉතින් බොරු කියලා තිබුණොත් ඒ උත්තමයන් වහන්සේට ලෝකේ සත්‍ය හොයාගන්න ලැබෙන්නේ නැහැ. සර්වඥතා ඥානය ප්‍රතිලාභ කරන්න ලැබෙන්නේ නැහැ. යමක් ලෝකයට කිව්වට ලෝකය එය විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අනිත් මොන වැරද්ද කළත් සාරුවඥතා ඥාණයට හානි කර වෙන්නේ නැහැ. හානි කර වෙන එකම වැරද මේ බොරුව. ඔබ එයින් තේරුම් ගන්න මේ බොරුව කොයිතරම් පිළිකුල් සහගතයිද කියලා. මහා බෝසතාණන් වහන්සේ කෙනෙක් මොනතරම් වැරදි කළත් සසරදී ඒ වැරදි සෑම අවස්ථාවකම ධෛර්යයෙන් පෞරුෂයෙන් බාරගෙන ඒකට මුණ දෙනවා. ඔබට එහෙම කතා ත්‍රිපිටකය පරිශීලනය කිරීමෙන් හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මේ චරිතය මේ දේවල් ඔබට තේරුම් ගැනීමෙනුත් ඔබ යන්නේ ඒ මහබොසතාණන් වහන්සේ ගිය මගනම් ඒ බුදුන් වහන්සේ පෙන්වපු මගනම් ඔබත් එහෙම විය යුතුයි. ඔබටත් ඒ පෞරුෂය තිබිය යුතුයි. මොකද අපි යන්නේ අධ්‍යාත්මික ගමනක නම් අපිත් යන්නේ සත්‍යයක් දකින්න. ඉතින් ඒ සත්‍ය කොහොමද අපි දකින්නේ? අපි බොරුවෙන් ජීවත් වෙලා. ඒ නිසා වරදක් වුණාට කමක් නැහැ ඒක පිළිගන්න. අවංක වෙන්න උත්සාහ කරන්න. ඔබට ලෝකේ සත්‍ය කියන්නේ මොකක්ද කියලා හඳුන ගන්න ඕනි නම් අවංක වෙන්න. බොරුවෙන් වැරදි වහලා ජීවත් වෙන්න එපා. මුළු ලෝකෙම ඔබ පිළිකුල් කරනවාමයි. ඒ නිසා මේක තමයි ලෝකෙ පිළිකුල් කරන වරද උත්සාහ කරන්න දැන් මෙතන මේ මොහොතේ පටන්. උපරිමේ බොරුව තමන්ගේ ජීවිතෙන් අයින් කරලා සත්‍යවාදීව හොඳ ධෛර්යයකින් හොඳ පෞරුෂයකින් තමන් කෙරෙහි විශ්වාසයෙන් සත්‍යයට මුණ දෙන්න උත්සාහ කරන්න. එහෙම චරිතයක් වෙන්න. තෙරුවන් සරණයි.